සඳහා ඒ තුළින් තමන්ගේ ජීවිතයට අර්ථයක් සැනසීමක් එකතු කර ගැනීමටයි මේ පින්නතුන් දැන් සෝදානම් වෙන්නේ පින්නතුනේ බුදු කෙනෙක් ලෝකයට පහළ වීම ඉතාමත්ම දුර්ලභ කාරණයක්. ඒ වාග්තුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම ඉතාමත්ම වාග්යවන්තයි, දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතේ ලැබීම ඉතින් මේ වගේ දුර්ලභ කාරණා සමූහයක් තුළින් Taman දැන් පෝෂණය වෙලා ඉන්න අවස්ථාවක් Tamanට ලැබිලා තියෙනවා. එමනම් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් අපි සැනසෙන්නට නම් පෙන්වතුනි අපේ ජීවන පැවැත්ම නිසියාකාරයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ ජීවන පැවැත්ම නිසියාකාරයෙන් අවබෝධ කරගත්ත තැන තමයි පෙන්වතුනි අපිට මේකෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ ජීවන පැවැත්මේ ප්‍රමාණ තියෙන්නේ. මේ ජීවන පැවැත්ම තුළ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනා මේ ජීවන පැවැත්ම හොඳයි නම් ඒ තුල රැඳී සිටිනවා නැත්නම් මේ ජීවන පැවැත්ම අතහැරලා දාලා මේ ජීවන පැවැත්මට තව කියන නම තමයි ලෝකය කියලා. ලෝකය කියලා කියන්නේ මේ බඹයක් විතර උසට තියෙන මේ කයත් එක්ක බැඳිච්ච පැවැත්ම. එහෙම නැත්නම් අපේ මේ ජීවන පැවැත්ම. ඉතින් මේ ලෝකය හොඳයි නම් ලෝකේ ඉන්නවා. ලෝකේ හොඳ නැත්නම් ලෝකේ දමලා ගහලා යනවා. එහෙනම් ලෝකය ගමලා ගහලා යන කෙනා ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නම පින්නතුනි මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය මේ සත්‍යයට ප්‍රඥාවන්තයන්ට දේශනා කරලා ඒ අය මේ සංසාර දුකෙන් අතු මුදවා ගන්නට. ඉතින් ලෝකෝත්තර මාර්ගය ගැන කල්පනා කරන්න සාමාන්‍යයෙන් මේ ජනතාව හුඟක් අය බයක් දක්වනවා. මොකද Taman ජීවිතයේ දැනට කටයුතු කරන දේවල් තුලින් තමයි සාමාන්‍ය ජනතාව සැප හොයන්නේ. ඒවා අතහැරලා දාලා ගියපුවාම Tamanට කුමක්වත් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන් මම්මුලාවටපත් වෙන අතරමං වෙනවා කියන වගේ කාරණාවක් තියෙනවා. ඉතින් මේ බය නිසාම තමයි මතක තියාගන්න මේ ජීවන පැවැත්ම පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න බැරුව දඟලන්නේ. ඒ ගැන හිතන්නේ නැතුව ඉන්නේ. ඒ නිසා අද අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවන පැවැත්මේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ ජීවන පැවැත්මේ අපේ පැවැත්මේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කය. එහෙම නැත්නම් රූපය. අනිත් එක තමයි පින්නතුනේ නාම ධර්මය නැත්නම් සිත කියලා කියනවා. ඇත්තරම නාම විතරක් නෙවෙයි සිත කියලා කියන්නේ. සිත කියලා ගත්තාම ඒ ක්‍රියාකාරීත්වයක් තියෙන සිතේ මෙන්න මේ ප්‍රධාන කොටස් දෙක රූපය ඒ කියන්නේ කයයි සිතයි දෙක හරියට අවබෝධ කරගත්තොත් අපිට මෙතන ඉන්නවාද මේකේ යනාද කියලා අවබෝධයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පැවැත්මේ. දැන් අපේ ජීවිතේ සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ අපේ ජීවිතේ සැපයි කියලානේ. සාමාන්‍ය කෙනෙක් සැප තමයි හොයාගෙන හොයාගෙන යන්නේ. නමුත් බුදු පියාණන් දේශනා කරන මේ ජීවන ප්‍රයත්න තුළ තියෙන දුක්ඛය කියලා. එහෙනම් මේ දුක්ඛය අවබෝධ කර ගැනීම සඳහා මේ දුක්ඛේ කොච්චර දුක් විඳත් ඇති වැඩක් මේ වෙනතනේ. දුක ඉඳලා ඉඳලා ඉවර කරන්න බෑ කවදාවත්. එහෙම නම් ඒක අපි දන්නා බෝසත්යන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. අන්තිමේට බඩ පිටපොත්තට අනිත් පැත්තට ඇලෙන්නකම් පිටකොන්ද පැත්තට ඇලෙන්නකම් දුෂ්කර ක්‍රියා කරලා මහා දුෂ්කර වෘත අනුගමනය කරා. ඉතින් දුක දුක දීම තුළින් නැත්නම් දුක් විඳීම තුළින් යථාර්ථ අවබෝධය එන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒ දුක්ඛය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ප්‍රේ විප්‍රයෝග අපේ සංපයෝග යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන මේ දුක්ගොඩ අපි අවබෝධ කරගන්න ඕනේ පින්නතුනේ ඒ අවබෝධ කරන්න අවබෝධ කරන්න තමයි මේ ජීවන පැවැත්ම පිළිබඳව කලකිරීම ඇති වෙන්නේ. මේකෙන් මිදෙන්න ඕන කියලා Tamanට කල්පනාවක් ඇති වෙන්නේ. එතනින් තමයි නිර්වාණය කෙරෙහි පැහැදීමක් ඇති වෙන්නේ. ඒ නිසා පින්නතුනේ තමන්ගේ ජීවන පැවැත්ම හොඳට කල්පනා කරලා බලන්න. ඉපදීම දැන් බලන්න අර අම්මගේ කුස ඇතුලේ මාස 9ක් ඉන්න එක කොච්චර දුකක්ද හරියට නිකන් ලේ පිරිච්චි බැලල් එකක් ඇතුලේ ඉන්නවා වගේ ගිනිහල් ගයක් ඇතුලේ ඉන්නවා වගේ ඉතින් දැන් ඉන්න පුළුවන් කියලා බලන්න එහෙම එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ ඒ අම්මගේ කුසලයේ විතරක් නෙමෙයි අපි ඉපදලා තියෙන්නේ නිරේ. වැඩිපුරම නිරේ ඉපදලා තියෙනවා. ඒ නිරේ විඳිනකොට පුදුමාකාර දුක් ගොඩක් විඳින්නේ. එක දුකක් කියලා දෙන්නම්කෝ. අපි ඒ දානවා ලෝධිය හැලියකට. මේ ලෝධිය හැලියේ මතක තියාගන්න දාපුවම පෙන ගොඩක් වගේ එනවා. නිකන් උණු වතුරට පිච්චුනහම කොහොම දුකක්ද? අර වගේ ලෝධිය හැලිය කොහොම දුකක්ද කියලා බලන්න. අවුරුදු ලක්ෂ කෝටි ගණන් ඒ ලෝධි හැලියේ ඉහළට පහළට හරහට එහෙට මෙහෙට යනවා. ඉතින් මේ වගේ සංසාරේ පුදුම විදිහට දුක් වෙන්න. ඒ වගේම තිරිසන් ලෝකයේ මරණ බයෙන් අඩු ආයුෂෙන් හැම වෙලෙම දුක් විඳිනවා. പ്രേත ලෝකයේ සා පිපාසාදී දුක්වලින් දුක් විඳිනවා. ඒ වගේම අසුර ලෝකයේ දුක්කේම තමයි තියෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ කොහොමද දුක්කේ? පැහැදිලිව පේනවා අපිට දැන්. දිව්‍ය ලෝකයේ දුක. බ්‍රහ්ම ලෝකේ ගියත් එහෙමයි. දිව්‍ය ලෝකේ බලන්න යුද්ධ වගේ දේවල් තියෙනවා. දේවාසුර සංගාමෝ කියලා තියෙනවා. දෙවි අසුරය අතර යුද්ධ ඇති වෙලා තියෙනවා. එතකොට යුද්ධ තියෙන තැනක් හොඳ තැනක් නෙවෙයිනේ. බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා ප්‍රශ්න. ඒගොල්ලෝ ප්‍රීතිය සුඛය අනුභව කරගෙන ඉන්නේ. ඒ ධානය වල ලැබෙන දේවල් අනුභව කරමින් ඒව නැති වෙච්ච ගමන් දුකයි. ඒක පෙරේනවා. ඒ නිසා පින්නතුනි මතක තියාගන්න අද මේ ඉන්න මනුස්ස ජීවිතේ කොච්චර දුක් විඳිනවද තමන්ගේ ජීවිතේ. ඉතින් මෙන්න මේ විදිහට මනුස්ස ජීවිතය පුදුමාකාර විදිහට අම්මගේ කුසෙන් ඉපදිච්චට පස්සේ ඉපදුනාට පස්සේ ම් ඉස්කෝලේ යන්න උනා මොන්ඩිසෝරි යන්න උනා ඉස්කෝලේ යන්න උනා විභාගද කොච්චර දේවල් කන්න බොන්න අඳින්න නාන්න හොදන්න කවන්න පොවන්න ඇඟ පිරිසිදු කරගන්න දතකට මෙද ගන්න ඕනේ බුදුම විදියට මේ ජීවන පැවැත්මේ වැඩ ගොඩක් තේමා කරන්නේ මහා වෙහෙසීමක් කරනවා ඉතින් මෙහෙම යනකොට ජරාවටපත් වෙනවා වයසට යනවා දිරනවා ලෙඩ හැදෙනවා තමන් හිතන දෙයක් වෙන්නේ නැහැ පින්නතුනේ නැතිනම් නැති හොඳ જાතියක් හොඳ උත්පත්තියක් ලැබෙයි කියලා. දැන් සමහර අය හිතන ලැබුණ සැරේ හරි හොඳ එකක් මීට වඩා හම්බෙයි කියලා. જાතිය හොඳ වෙයි කියලා හිතනවා. හැබැයි જાතිය සුගතිගාමි වුණත් එතන දුක්කේම තමයි තියෙන්නේ. මනුස්ස ජීවිතේ බලන්නකෝ. හ්ම්. උදේට වැඩට යන එක සැපයිද? හ්ම්. ඒවට දවස්නේ හොයන්නේ සාමාන්‍ය ජීවිතේ. ඉගෙන ගන්න එක කරපයිද බලන්න. ඉතින් මෙන්න මේ විදිහට පුදුම දුක් ගොඩක් ඉඳගෙන ඉඳගෙන යනවා. හ්ම් උදේ ඉඳන් රැය වෙනකන් රැය ඉඳන් එනික එළි වෙනකන් කොච්චර දඟලනද බලන්න. ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා. ඇයි මේ පෙරලෙන්නේ දඟලන්නේ? එක ඉරියව්වක ඉන්න බෑ ඒකනේ. ඒ දෙයකට කියන්නේ දුක්කේ. ඉතින් මෙහෙම ප්‍රිය දේවල් අයින් වෙනවා, අප්‍රිය දේවල් ලං වෙනවා, ශෝක පරිදේව හඬා වැටෙනවා, හිතෙන් කයින් දුක් විඳිනවා. උදේන රායනිකන් නලන උපායාසයටපත් වෙනවා. ඉතින් මේ වගේ දුකක් තමයි මේ ජීවන ප්‍රයත්න තියෙන්නේ. ඒක වින්නට බෑ. ඔය ඉඳලා ඉවර කරන්නත් බෑ. ඔයාලා හිතනවා ආ මෙන්න මේ ටික කරලා ඉවර නම් ඔය දුක් ටික ඉවර වෙනවා කියලා. ඉතින් එහෙම කීයක් දැන් කරාද නේද ජීවිතේ? නමුත් ඊට වඩා දුක් ගොඩක් තමයි එකතු වෙන්නේ. එහෙනම් බුදු පියාණන් දේශනා කරන්නේ දුක්ඛය ඉඳලා නෙවෙයි දුක්ඛය අවබෝධ කරගෙන තමයි මිදෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ දුක අවබෝධ කරගත්ත කෙනා නිවන්ට යන්න ඕන කියලා හිත පහදවා ගන්නවා පින්නතුනේ. ඒ හිත පහදවා ගත්තට පස්සේ එයාගේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. හිත සීලයක් තුල හික්මෙන්න පටන් ගන්නවා නිවන්ට යන සීලය. ආරි සීලයක් තුල හික්මෙනවා. එතකොට එයාගේ හිත තැම්පත් වෙනවා සමාධිගත වෙනවා. ආනි සමාධිගත වෙච්ච හිතකට ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්නතුනේ හිත තැම්පත් වෙන්නේ නැත්නම් සමාධිගත වෙන්නේ නැත්නම් කවදාවත් කරන්නේ ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. මේ හිත තැම්පත් වෙන්න ඕනේ. ඉතින් තැම්පත් වෙන්න තැම්පත් වෙන මාර්ගයක්, තැම්පත් වෙන ක්‍රමයක් Taman අනුගමනය කරන්න ඕනේ. දේව සමත භාවනා තියෙන ඒවා කරන්න ඕනේ. ඉතින් ලබාගත් මනුෂ්‍ය ජීවිතේ Taman ඒ වගේ හිත තැම්පත් කර ගැනීම සඳහා ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕනේ. මොකද එතන තමයි නිවීම තියෙන්නේ. එතනින් තමයි සැනසීම තියෙන්නේ. මේ නිවීම සැනසීම තුල යන ගමනක් තමයි අපි ප්‍රඥාවන්ත ගමනක් කියලා තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේම හිත තැම්පත් වුණාම යථා භූතය ඇත්ත ඇතිසතියෙන් දකින්න පුළුවන් කියලා. ඒතර ඇත්ත මොකේ ඇත්තද අපි දකින්න ඕනේ. මේ පැවැත්ම ඇත්තයි අපි දකින්න ඕනේ. එතකොට මේ පැවැත්ම යථාර්ථය පැවැත්ම ඇත්ත දැකීම සඳහා අපි නිරන්තරයෙන්ම වෙනසෙන්න ඕනේ. අපේ පැවැත්ම තියෙන පින්නතුනි කොටස් දෙකක්. එකක් තමයි මේ රූපය එහෙම නැත්නම් මේ කය අනිත් එක තමයි සිත. එහෙනම් මේ සිතයි කයයි දෙකේ එකතුවක් තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සිතයි කය අවබෝධ කරගන්න ඕනේ. මේ සිතයි කය අවබෝධ කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ලෝකේ අතහැරලා දමලා ගහලා යන්න. එහෙනම් කය කියන්නේ <clears throat> රූපයක්. මේ රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ. මේ ධාතුය තුළින් හැදිච්ච රූපය පින්තුනේ සෑම මොහොතකම වෙනස් වෙනවා. දැන් මේ හැම රූපයක්ම විද්‍යාඥයෝ කියනවා මේ හැම රූපයක්ම මේ තියෙන ඒවට කියනවා පදාර්ථ කියලා. ඒ පදාර්ථ වල කුඩා මංශු පරමාණු කියනවා. ඉතින් පරමාණු කියලා කියන්නේ පරම අණුව. පරම තැන. එතනින් එහාට බෙදන්න බෑ. හැබැයි ඒගොල්ලෝ ඊට පස්සේ බෙදලා පෙන්නනවා ඒක ඇතුළේ නියුට්‍රෝනක් තියෙනවා ප්‍රෝටෝනක් තියෙනවා ඉලෙක්ට්‍රෝනක් තියෙනවා ඉතින් බලන්න පරමාණු කියන එක දාපු නමක් වැරද්දක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ ඊට එහා ගිහිල්ලා බෙදලා බෙදලා අන්තිම තැන මේ රූප කඩලා කඩලා කඩලා බිඳලා බිඳලා අන්තිම තැනට ගිහිල්ලා පෙන්වන පින්නතුනේ ඒ අන්තිම තැන තියෙන්නේ ඒ අන්තිම තැන තියෙන්නේ සුද්දාෂ්ටකයක් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ප්‍රධාන භූත රූප හතරයි ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා කියන හතරයි අටක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කඩලා බිඳලා බිඳලා අන්තිම තැන ගත්තා මෙන්න මේ වගේ චුම්චින පුංචි හිතන්නවත් බැරි තරම් පුංචි කොටසක් තියෙනවා. අන්න ඒ වගේ එකතු වෙලා තමයි පින්නතුනේ මේ හැම රූපයක්ම හදලා තියෙන්නේ. මේ රූපවල ස්වභාවය මොකද්ද හැම වෙලෙම වෙනස් වෙනවා. මේ ධාතු හතරෙන් හැදෙච්ච පට ව්‍යාපෝ තේජෝ ආයල හැදෙච්ච වෙනස් වෙනවා. මේ පරමාණුන් ගත්තත් එහෙම නේද? මහා වේගයකින් වෙනස් වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. එක ස්වභාවයක් නැති වෙනවා, තව ස්වභාවයක් ඇති වෙනවා. මේ කයත් එහෙමනේ. පොඩි කාලේ ඉඳන් බලන්න වෙච්ච දේ. ඈ අවුරුද්දෙන් අවුරුද්ද දවසෙන් දවස නේද? මාසෙන් මාසේ මිනිත්යෙන් මිනිත්ව, තත්පරෙන් තත්පරේ, මිනිත්තරෙන් මිනිත්තරේ මේ කය වෙනස් වෙනවා. ඉතින් මේ කය වෙනස් වෙනවා නම් ඉස්සල්ලා ස්වභාවය මොකද වෙන්නේ අපේ? නැති වෙනවා. එතකොට වෙන ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඉස්සල ස්වභාවය නැති වෙනකොට අපි හිතනවා ඒ ස්වභාවය හැමදාම තියෙයි කියලා. අපි හිතන්නේ නැහැ මේක වෙනස් වෙයි කියලා. ඉතින් ඒක තමයි මේ යථාර්ථය අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නේ. ඉතින් අපිට පේන්නේ මේක නිත්‍ය හැමදාම තියෙනවා කියලා. කන්නාඩියෙන් බලනකොට ඉතින් මේක ඒ වගේ තමයි කියලා පේන්නේ. හැබැයි මේක හැම මොහොතකම වේගෙ වෙනස් වෙන මේ පියවි ඇහැට ඒක පේන්නේ නැහැ. පියවි ඇහැට පේන්නේ කාලයක් ගියාට පස්සේ පේන ඉස්සල රූපය නෙවෙයි දැන් තියෙන්නේ කියලා. හැබැයි හැම මොහොතකම සිදුවන වෙනස් වීම පේන්නේ නැහැ. ඒ තරම් වේගය. ඉතින් මේ වගේ වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන රූපයක් කිසි කෙනෙකුට පින්නතුනි මගේ කියලා ගන්න බෑ. ඒ කියන්නේ දිත්තේ දිත්ත නැත්නම් කියලා කියන්නේ. දැක්කනම් දැක්ක විතරයි. ඒ රූපයක්, ශබ්දයක් කියලා කියන්නේ රූපයක් නේ. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එරගෙන බාහිර රූප. ඒ වගේ අසකන නාසය දිවකය මන ආදී ආස්තික රූප ඔක්කොම රූප. මේ හැම රූපයක්ම වෙනස් වෙනවා නම් එහෙනම් මේ හැම රූපයක්ම ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා. ඇති වෙච්ච තැනම නැති වෙනවා. ඒ කියන්නේ ඇති වෙච්ච කියන්නේ මතක තියාගන්න උත්පාද ත්‍ිති භංග කියලා අවස්ථා තුනක් තියෙනවා. මේ ත්‍ිති කියන එක හොයාගන්නත් බැරි තරම්. ඉතින් අපිට දකින්න පුළුවන් වෙන්නේ උපාදායි මතක තියන වයයි ඇතිවීමයි නැතිවීමයි. ඒ කියන්නේ උපාදාය භංගයයි. එහෙනම් මතක තියාගන්න මේ ඇති වෙලා නැති වෙලා යනවා කියන එක අවබෝධ නම් මේ කිසි දෙයක් මගේ කියලා උපාදානය කරගන්න බෑ. දැක්කනම් දැක්ක විතරයි. හැම රූපයක්ම ඇහුණනම් ඇහුණ විතරයි. හැම රූපයක්ම වේගෙන් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වේගයෙන් වෙනස් වෙන එකක් මගේ කියලා ගන්න බෑ. ඉතින් මේක අනිත්‍යයි. ඒ වගේම මේක වෙනස් වෙන්නේ නැහැ කියලා දාගත්තා. එහෙනම් වෙනස් වෙන්නේ නැහැ කියලා දාගත්ත නිසා පින්නතුන්ට පේන්නේ දුක. තේරුණානේ? එහෙනම් අනිත්‍ය නම් ඒක දුකයි. අද නිච්ඡන් තන් දුක්ඛං. එහෙනම් අනිත්‍ය නම් දුක නම් ඒක මම කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ. අසාර දෙයක්. මෙන්න මේ අසාර ස්වභාවය අවබෝධ වෙනා එක තමයි අනත්තය කියලා කියන්නේ. ඉතින් මේකේ නම් මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. වේගයෙන් වෙනස් වෙන නිසා. හැබැයි මේ කය කියන රූපය ජරා ගොඩක්. මේක අසුචි ගොඩක්. එහෙනම් අසුචි ගොඩක් නම් දැන් මේ කය කියන කේ ආහාරයේ පටික්කුල සංඥාවත් එක්ක බැලුවොත් මේ මේ කය හැදලා තියෙන පින්නතුන වමනේ. දැන් අපි කන බොන ආහාර තේනවනේ. ඒක යන්නේ කොහාටද කියලාට පස්සේ කියලාත් එක්ක මිශ්‍ර වෙලා යනවා ආමාශයට. ඒතර ආමාශයේදී අපි ඒකට කියනවා වමනේ කියලා. ඔය වමනේ බඩවල දිගේ යනවා. ඊට පස්සේ මේ කයෙන් මේවා උරා ගන්නවා බඩවැල් වලින්. උරාගෙන ලේ බවටපත් වෙනවා, මස් බවටපත් වෙනවා. ඇට ඇට මිදුළු මේ ඔක්කොම පෝෂණය වෙන්නේ මෙන්න මේ වමනේ. ඒ වමනෙන් තමයි කෙස් ගහ ලොම් ගහ නියපොත්තු පවා ඇදෙන්නේ. එහෙනම් මේ කයෙන් වලාගෙන ගියම මොකද්ද? මේ කයම පින්නතුනේ වමනේ ගොඩක්. ඉතින් වමනේ ගොඩක් කවුරුවත් අල්ලා බලන්න හිතන්නේ. වමනේ ගොඩක් කවුරුවත් වමනේ දිහා බලාගෙන ඉන්න හිතන්නේ නැහැ නේ කවුරු. වමන ගැන කතා කරනවට කැමතිත් නැහැ. වමන ඉඳලා බලන්න හිතෙන්නේ නැහැ. නේද? වමන රස බලන්න හිතෙන්නේ නැහැ. වමන අල්ලා බලන්න හිතෙන්නේ නැහැ. එහෙනම් බලන්න අපේ ඇහැ කන දිව නාසය කය කියන ඒ වගේම ප්‍රතික්ෂේප වෙන අතර මනෙත් මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අසුබයක් මේක. කුණු වෙලා පණුව ගහලා යන දෙයක්. නවදොරකින් ඕජාවයක් කියන දෙයක්. මෙන්න මේ කාරණා අවබෝධ වෙනවා නම් පින්නතුනේ මගේ කියලා ගන්න තුනක් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද අසුචි ගොඩක් ගන්නෑ. මම බලන්න හොඳ ලස්සනට තියෙන නේද මේ පිටින් ඔපේ තියෙන බනිස් ගෙඩියක් තියෙනවා. ඒ බනිස් ඔයේ ඇතුලේ තියෙන සාමාන්‍ය අපිට මාළුපාන් කියලා. ඒ ඇතුලේ තියෙනවා අපි හිතන්නේ එළවලු හොඳ රසබේවල් තියෙනවා කියලා. නමුත් මේකේ තියෙන අසුචි. මිනිස් කෙලිය ගත්තත් කන්න ඕනේ නෑ. මොකද ඇතුලේ තියෙන අසුචි නිසා. ඉතින් මේ කය ඇතුලේ තේ වගේ තමයි දැක්කොත් එහෙම අසුචිම තමයි අරමුණු වෙන්නේ. නේද? හරියට අසුචි පුරවපු කලයක් වගේ පින්තාරු කරලා තියෙන ඇතුලේ අසුචි. හොඳට අරමුණු කරා නම් මේකේ වමනේ අසුචි තියෙන්නේ කියලා. ඇතුලේ තියෙන එක. එහෙනම් පිටින් බැලුවට එයා පුරුදු කරා නම් ඇතුලේ තියෙන එක පේනවා. ඒතරෝ රාගයන් එහෙම ඇති වෙන්නේ. එහෙනම් බලන්න මේ කය ප්‍රතික්ෂේප වෙලා යනවා. එහෙනම් මේ ඒ වගේම ඊළඟට තමයි ප්‍රතික්ෂේප කරන්න තියෙන්නේ හිත. ඉතින් හිත අපි ඇති වෙන හැටි හොඳට අවබෝධ කරගන්න ඕනේ. කොහොමද මේ හිත ඇති වෙන්නේ? ඔන්න බලන්න ඇහැයි වර්ණ රූපය එකතු වෙනකොට චක්කු විඥානය හට ගන්නවා. ඇහි ප්‍රසාද ස්වභාවයට අර බාහිර රූපේ ඉස්සරහා තියෙන රූප ඇදෙනවා. දැන් ඉස්සරහා තියෙනවා නම් ගහක් ඒක ගහ ඒ නේද වර්ණය ඇහැට ඇදෙනවා. ඒ ඇහැට ඇදෙනකොට ඇහැයි වර්ණ රූපයයි දෙක එකතු වෙනවා. අන්න එතකොට අර වර්ණ රූපය ගැන දැනුවත් භාවය කියන සත්‍යය තියෙනවා. ඒකට කියනවා විඥානය. විඥානය. විඥානය හටගන්නකොට පින්නතුනේ ඒත් එක්කම නාම ධර්ම සමූහයක් හටගන්නවා. එතන තුනක් දැන් එකතු වෙලා තියෙනවා. ඇහැයි වර්ණ රූපයයි චක්කු විඥානයයි. විඥාන මෙතන විඥානය කියන දැනුවත් වෙන අර බාහිර රූපය දැනුවත් වෙන ශක්තිය. ඒතර ස්පර්ශය දැන් සිදු වෙලා තින්නම් සංගතිපස්සෝ තුනක් එකතු වීම ස්පර්ශයයි. ඒකට මනාපනම් සුඛ වේදනා අමනාපනම් දුක්ඛ වේදනා මනාපත් අමනාපත් නැත්නම් අදුක්ඛම සුඛ වේදනා නේද අපි හිතමු ගහක් දකිනවා මේ ගහට මනාපන හොඳට පළබර වෙලා තියෙනවා නම් මනාපයි නම් මේක සුඛ වේදනා. අමනාපයි මේක වේලිලා දැන් මැරෙන්න යන්නේ දැන් අමනාපයි. ආයක දුක්ඛ වේදනා. සාමාන්‍ය විදිහට දැක්කොත් ඒක අදුක්කම සුඛ වේදනා වෙන්නත් පුළුවන්. ඉතින් මේවා බේරා ගන්න හරියම හරි. ඒ තරම් වේගින් සිද්ධ වෙනවා. ඒ වගේම සංඥාවෙන් කරන්නේ මේක අඹ ගහද මොන ගහද කියලා හඳුනා ගන්නවා. චේතනාව තියෙනවා ඊළඟට පස්ස වේදනා චේතනා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර තමයි නාම ධර්ම ටික අරමුණට නැමෙනවා මේ ගත්ත අඹ ගහේ අරමුණට නැමෙන ධර්මතා ටිකක් සායිතික සමූහයක් ඇති වෙනවා එතකොට මේක අඹ ගහක් එතකොට චේතනාවෙන් කරන්නේ මේකට මනාපණං ආ නැවත නැවත ඒ දිහා බල බල බල බල බල බල මේක කන්න හොඳයි මේ ගෙඩි ටික කඩා ගන්න ඕනේ මේ ටික ආරක්ෂා කරගන්න ඕනේ මගේ කරගන්න ඕනේ කිය කිය ඇලීලා ඒ දිහා බලනින්. ඒ වගේම මේ ගහ පළදරලා නැත්තම් අපෝ මේ ගහේ ඇති වැඩක් නැහැ. මේක කපලා විසික් කරන්න ඕනේ. අන්න දේශසිතුවිලි වලින් අපරාධ මම මේකට යොදන් කරපු සල්ලි මගේ ශ්‍රමය මේ විදිහට දේශසාගත ස්වභාවයෙන් ගැටුම් ස්වභාවයෙන් Taman අරමුණු ඇති කරගන්නවා. එහෙනම් එතන ඇති වෙන්නේ චේතනා. එහෙනම් අදුක්කම සුඛේනොත් ඒ විදිහට හරි. ඉතින් මේ චේතනාව තමයි කර්මයෙන් බාටපත් වෙන්නේ. එතනින් තමයි සංස්කාර හදන්නේ. ඒ වගේම මානසිකාරයෙන් කරන්නේ ස්පර්ශ වෙච්චි ඒ අරමුණ වේදනා සංඥා චේතනා මානසිකාර වලට යොමු කරනවා. කරලා වැඩ කරනවා. එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි පින්නතුනේ සිතක් කියලා කියන්නේ. එතකොට ඇහැයි වර්ණ රූපයයි චක්කු විඤ්ඤාණය නාම ධර්ම සමූහයකුයි. වැඩ කරනවා කියන එක තමයි සිත. කනයි ශබ්ද රූපයයි සෝත විඥානයි නාම ධර්ම සමූහයයි වැඩ කරනවා කියන එක තමයි සිතක් කියලා කියන්නේ අහනවා කියන එක. ඊළඟට ආග්‍රහණය කරනවා. නහයයි ගන්ධ රූපයයි ගාන විඥානයි නාම ධර්ම සමූහයයි වැඩ කරනවා ආන් එකට කියනවා ආග්‍රහණය කරන සිත. දිවයි රස රූපයයි ජීවා විඥානයයි නාම ධර්ම සමූහයයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මේවත් වැඩ කරන එකට කියනවා දිය දිවෙන් රස විඳිනවා. ඒ රස විඳින සිතක් ඇති වෙන එතන. ස්පර්ශ ලබන කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි. ඒ වගේම නාම ධර්ම සමූහයක් හට ගන්නවා. අන්න එතන ස්පර්ශ ලබන සීතල දැනෙනවා, රස දැනෙනවා ඔය තියෙන්නේ. ඒ වගේම මනයි ධම්ම රූපයි මනෝ විඥානයයි නාම ධර්ම සමූහය හට ගන්නවා. ඒතර මනෝ හිතනවා කියලා කියන්නේ. කනවා බොනවා යන ඔක්කොම කරන්නේ මනත් එක්ක සම්බන්ධ වෙලා. එහෙනම් දැන් පැහැදිලිව පේනවා මේ හිත කියලා කියන්නේ ආධ්‍යාත්මික රූපයි, බාහිර රූපයි, විඥානයයි, නාම ධර්ම සමුණයයි. අන්න හටගත්තාම අන්නේ ක්‍රියාකාරීත්වයට තමයි සිතක් කියලා කියන්නේ. එහෙනම් මේ සිතත් හොඳ එකක්ද කියලා බලන්න ඕනේ. මේ හිත කොහොම දෙයක්ද? දැන් ඔන්න බලන්න පින්නතුනේ. මේ හිත හරිම වේගවත්. මේ හිතේ වේගයට සමකරන්න වෙන මොකක්වත් නැහැ. දැන් අභිධර්මයේ කියනවා හිතක ආයත චිත්තක්ෂණ එකයි කියලා. හිතන්නත් බැරි තරම්. ඒක තප්පරද මිලිතප්පරද නනෝ තප්පරද කියලා එහෙම කියන්නේ. ඒ තරම් පොඩි කාලයක්. ඉතින් මෙන්න මේ වගේ චිත්තක්ෂණයක් තියෙන සිතක් මතක තියාගන්න හැම මොහොතකම ඇති වෙලා නැති වෙලා යන. උදාහරණයක් අපි බලමු. දැන් මේ හිතේ වේගය කොච්චරද කියලා කියනවනම් දැන් ඔන්න අපි ගමු මෙහෙම. අපි උදාහරණයක් විදිහට ඔන්න එක දිගට මේ හිතේ වේගය චිත්ත වේගය අවබෝධ කරගන්න ඕනේ. එක දිගට පොතක් කියවනවා. මේ පොත කියලා විනාඩියක් කියවලා අකුරු ටික ගණන් කරොත් එහෙම. සාමාන්‍යයෙන් අකුරු 900ක් විතර කියවන්න පුළුවන්. ඊට වැඩියක් වෙන්න පුළුවන් නම් සාමාන්‍ය විදිහට අකුරු 900ක් විතර සිංහල අකුරු මම ගණන් කරලා තියෙනවා බලන්න මේ උදාහරණය දෙන්න අකුරු 900ක් විතර. ඒකට හැම අකුරක්ම කියවන්න හිතක් අවශ්‍යයි. දැන් අයන්න කියවන හිතෙන් ආයන්න කියන්න බෑ. අයන්න කියන හිත ඇති වෙලා නැති වෙන නොආයන්න කියන්නේ. ආයන්න කියන හිතෙන් ආයන්න කියන්න බෑ. ඇයන්න කියන හිතෙන් ඇයන්න කියන්න එහෙනම් හැම හිතක් නැති වෙලා මොකද වෙන්නේ? නැති වෙන්නේ. එහෙනම් ඒ හැම හිතක්ම මහා වේගයකින් ඇති වෙලා නැතිලා. එහෙනම් බලන්න විනාඩියට අකුරු 900ක් කියුවා නම් විනාඩියට හිත 900ක් ඇති වෙලා නැතිලා. ඒක මහා මෝඩ උදාහරණයක්. හැබැයි ඊටත් වඩා මේ හිතේ මේ විනාඩියට කෝටි ප්‍රකෝටි ගණක් හිත ඇති වෙලා නැතිලා. මේ සරල උදාහරණයක් බලන්න. එතකොට මේක තප්පරයට බැලුවොත් එහෙම විනාඩිය 900යිනේ 969 පාන තප්පරයක් ගත්තාම අසුරක් ගහන මොහොතක හිත 15ක් ඇති වෙලා නැති වෙලා නේද? අකුරු 15. දැන් ඒත් දැන් බලන්න මේ කවදාවත් එක රූපයක් ඒ කියන්නේ එක හිතක් උඩ තව හිතක් ඇති වෙන්නේ ඒ හිත ඇති වෙලා නැති වෙන්න ඕනේ තව හිතක් ඇති වෙන්නේ. දැන් මේ උදාහරණයක් බලන්න. මෙන්න මේ රූප දැන් ඇස කන නාසය දිවකය මන වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියලා රූප තියෙනවානේ මෙතන සූත්‍ර පිටකයත් එක්ක ගත්තම රූප 12. එතකොට අභිධර්මයේ නම් 28ක් වෙනවා. ඒ වගේම නාම ධර්ම සූත්‍ර පිටකේ අපි පහක් ඉගෙන ගන්නවා අභිධර්මයේ 52ක් ඉගෙන ගන්නවා. ඉතින් සරලව අපි ඉස්සෙල්ලා තේරුම් ගමු. එහෙනම් දැන් බලන්න ඇහැ කියන එක. එතකොට මේ ඇහැ හැම මොහොතකම මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදෙලා තියෙන්නේ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් හැදිච්ච ඇහැ හැම මොහොතකම වෙනස් වෙනවා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ හැදිච්ච වර්ණ රූපයක් හැම මොහොතකම වෙනස් වෙනවා. මොකද මේ හැම තප්පරයක් ගානෙම හැප මිලි තප්පරයක් ගානෙම වෙනස් වෙනවා. දැන් අපි හිතමු ඉස්සරහා ඒ තියෙන රූපය ඔන්න බලාගෙන ඉන්න එක දිගට බලා ඉන්න ඉස්සරහා තියෙන මේස දිහා කියලා හිතන්න. ඉතින් මේස දිහා බලා ඉන්නකොට ඇත්තන්ගේ ඇහත් වෙනස් වෙනවා මේසෙත් වෙනස් වෙනවා. දැන් අපි හිතුව තප්පරෙන් තප්පරයට හිත වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ ඇතිලා නැතිලා කියන. එහෙනම් පළවෙනි තප්පරේදී බලපු ඒ රූපය ඒ මේසය නෙවෙයි දෙවෙනි තප්පරේ තියෙන්නේ. පළවෙනි තත්පරයේදී තිබුණ ඇහැ නෙවෙයි දෙවෙනි තත්පරයේ තියෙන්නේ. දෙවෙනි තත්පරයේදී තිබුණ මේතේ නෙවෙයි තුන්වෙනි තත්පරයේ තියෙන්නේ. තුන්වෙනි තත්පරයේදී දෙවෙනි තත්පරයේ තිබූ ඇහැ නෙවෙයි තුන්වෙනි තත්පරයේ තියෙන්නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ වෙනස් වෙලා. එහෙනම් පළවෙනි තත්පරයේදී තිබුණ මේසයයි එතන තිබුණ ඇහැයි ස්පර්ශ වෙනකොට හටගත්ත චක්කු විඥානේ. විඥානේ චක්කු විඥානය කියන්නේ එහේ ආධාර කරගෙන හටගත්ත හින්දා. විඥාන හයක් එතන පෙන්වනකොට චක්කු සෝත ගාන ජීව මේ විදිහට කාය මනෝ කියලා කියනකොට එක විඥානයයි තියෙන්නේ. නමුත් හටගන්න තැන එක නමක් දානවා. අර ගින්දරටත් අපි දාන්නේ පිදුරු වලින් යවුවොත් පිදුරු ගින්දර. පොල් කටු වලින් යවුවොත් පොල් කටු ගින්දර. ඒ වගේ මේ ඇහත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා චක්කු විඥානය. එහෙනම් පළවෙනි තත්පරයේදී තිබුණු මේසයයි පළවෙනි තත්පරයේ තිබුණු ඇහැයි හටගන්නකොටම ඒ තිබුණු මේසය ගැන දැනුවත් වීමේ ශක්තියක් හටගත්තා. ඒකට කියනවා චක්කු විඥානය. අන්න එතන හිතනකො පළවෙනි විඥානය කියලා. පළවෙනි විඥානය දෙවෙනි විඥානය කියලා ගන්න නැහැ. නමුත් මේ විඥානය ඇති වෙලා නැති වෙලා යන්නේ දෙපෙන්නන්නේ නැහැ. එතකොට දැන් ඒත් එක්කම ස්පර්ශයක් සිද්ධ වෙනවා. දැන් පළවෙනි අවස්ථාවේදී තිබුණු පළවෙනි තත්ත්වයේ තිබුණු මේසයයි ඒ ඇහැයි විඥානයේ සම්බන්ධ වීමට කියනවා ස්පර්ශය කියලා. ඒත් එක්කම ඒ ඒ වේදනාව ඒක සම්බන්ධ වෙච්ච සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනාව සංඥාව චේතනාව මානසිකාරේ නාම ධර්ම ටිකත් එක්කම දැන් හටගත්තා දැන් අන්න බලනවා පළවෙනි හිත කියලා ගාම මේකට ඊළඟ තත්පරෙදි මොකද වෙන්නේ අර රූපේ නැ අර මේසේ නැ දැන් තියෙන වෙන මේසයක් දැන් තියෙන වෙන හැ එහෙනම් වෙන රූපයක් දැන් වෙන හැකින් සම්බන්ධ වෙනවා දැන් එහෙනම් දැනුවත් වෙන්නේ ඉස්සල්ලා එකද දැන් වෙන එකක්ද? පළවෙනි තත්පරයේ තිබු විඥානය නෙවෙයි දැන් තියෙන්නේ. ඒ විඥානය ඇති වෙලා නැති වෙලා තමයි දැන් මේක හටගන්නේ. අන්න දැන් මොකද වෙලා තියෙන්නේ? දෙවෙනි තත්පරයේදී වෙන විඥානයක් ඇති වුණා. ඒත් එක්කම ස්පර්ශෙත් දිනවා. එහෙනම් පස්සෙයක් දැන් වෙන එකක්. ඒ වගේම හටගත නාම ධර්ම සමූහයක් අරක නෙවෙයි දැන් තියෙන. අතන සුඛය නම් සමහර වෙලාවට ඊගායකේ දුක වෙන්නත් පුළුවන්. අර සංඥාවේ මේක ගුල්ල ගහලා තිබුණ නැත්නම් ඊළඟේ ගුල්ල ගහලා නම් සංඥා වෙනස් වෙනවා. චේතනාව වෙනස් වෙනවා. ඉස්සෙල්ලා හොඳයි කියපු එක දැන් හොඳ නැහැ කියලා කියන්න පුළුවන්. මානසිකාරය වෙනස් වෙනවා. එහෙනම් දැන් පැහැදිලි හැම හැම මොහොතකම එහෙනම් මේ රූප ඇති වෙලා නැතිලා යනවා නම් එතන හට ගන්නා වූ විඥානයක් ඇති වෙලා නැතිලා යනවා. ඒත් එක්කම ඒ සමග හට ගන්නා වූ නාම ධර්ම සමූහයක් ඇති වෙලා නැතිලා යනවා. මේ තරම් වේගයෙන් මේක සිද්ධ වෙනවා. හිතා ගන්න බැරි තරම් වේගය. ඉතින් මේ ඇතිවීම නැතිවීම ඒවත් උදේවය. එහෙම නැත්නම් සමුදේ අස්තංගමය කියන එක අවබෝධ කරගත්තොත් පින්නතුනේ මේ මායාවේ උගුලෙන් බේරෙන්න පුළුවන් කියලා බුදුහාම දේශනා කළා. මේ ඇතිවීම නැතිවීම. එතකොට මේ වේගයෙන් දැන් අපි ටීවී අපි රූපවාහිනිය දිහා බලා ඉන්නකොට අපිට පේන්නේ රූපත් පේනවා, ශබ්දත් පේනවා. එතන අපි හිතමුකෝ මේ කුලඟක් කනවා නම් ඒකක් දැනෙනවා මදුරුවෙක් කනවා නම් ඕකක් දැනෙනවා බත් කනවා නම් ඒ රසක් දැනෙනවා සුවඳක් දැනෙනවා ඒ එළවලු වල තියෙන ඔක්කොම එකට සිද්ධ වෙනවා කියලා පේන්නේ නමුත් කවදාවත් එහෙම වෙන්නේ නැහැ වෙන්නේ බලන හිතෙන් අහන්න බෑ අහන හිතෙන් බලන්න බෑ තේන රස විඳින හිතෙන් බලන්න බෑ රස විඳින හිත ඇති වෙලා නැති වෙන්න ඕනේ බලන්න බලන හිත ඇති වෙලා නැති වෙන්න ඕනේ අහන්න නමුත් අපිට ඒ තරම් චිත්තයේ වේගෙ හින්න පේන්නේ ඔක්කොම එකට සිද්ධ වෙනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවක් යනවද නැද්ද ජීවන පැවැත්මේ? වෙනවා. මමයි බලන්නේ කියන එක පේනවා. ඉතින් මේක කොච්චර කිව්වත් ප්‍රඥාවන්තයට හර අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. මෙතන මේ සබහා ධර්මයේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියන එක ප්‍රඥාවෙන් දකින්න කෙනාට අර නිකන් ජීවිතේට අවබෝධ වෙන්නෙම නැහැ පින්තුනි. අවබෝධ වෙන්නෙම නැහැ. ඉතින් දැන් බලන්න මේ ඇඟිල්ලක්වත් නමන්න බෑ හිතක් නැතුව. අතක් නමනවා නම් ඒ නමනකොට අපි හිතමුකෝ මේ අත නමනවා එක නූලක්. එතකොට මේ නූලක් නමන්නත් හිතක් ඕනේ. නූල් දෙකක් නමන්නත් හිතක් ඕනේ. එතකොට මේ විදිහට අතක් සම්පූර්ණයෙන්ම නමුවත් එහෙම තේින්නම් මුල පටන් ගත්තේ නම් අග දක්වා හිත කෝටි ගණක් ඇති වෙලා නැතිලා ගිහින්. ඒ තරම් වේගයක් මේ හිතේ තියෙන. එක අතයිද? ඒ අතක් නෙවෙයි දැන් මේ ධර්ම දේශනා කරන මම මෙතනදී. නේද? මේ හැම වචනයක් ගානෙම හැම අකුරක් ගානෙම හිත ඇති වෙලා නැති වෙලා. ඔයත් දේශනා කරන දේශනා අහන කොටත් එහෙමයි. ඔය කනට මේ ශබ්ද එනවා. එනකොටම ඉස්සෙල්ලා තිබුණු ශබ්ද නෙවෙයි ඊට පස්සේ තියෙන්නේ. දැන් මම ධර්ම දේශනා කරනකොට මේ හඬ පිට වෙන්නේ කොහමද? මේ උගුරේ හුලං වදිනවා. එතකොට මේ උගුරේ හුලං වදිනකොට ඒ උගුර චලනය වෙනවා. ඒකේ තියෙන මස්කැලි චලනය වෙනකොට තමයි ශබ්ද එන්නේ. එහෙනම් මේ උගුර වෙනස් වෙන්නේ නැද්ද? හුලඟත් ඉස්සෙල්ලා එක නෙමෙයි නේද? ඉස්සෙල්ලා ගත්ත හුලන් ටික නෙමෙයි පස්සේ තියෙන වෙනස් වෙනවා. එහෙනම් ඒ දෙක වෙනස් වෙනවා නම් හැම වෙලෙම ශබ්දයක් වෙනස් වෙනවා. එහෙනම් බලන්න ඒ හැම ශබ්දයක්ම වෙනස් වෙනවා නම් ඔය ඇත්තන්ගේ කනත් වෙනස් වෙනවා නම් හැම වෙලෙම වෙනස් වෙන ශබ්දයක් තමයි ඔය ඇත්ත ඔය කණෙන් අහන්නේ. වෙනස් වෙන කණකේ වෙනස් වෙන શબ્දයක්. දැනගන්නෙත් වෙන එකක්. එහෙනම් ඉස්සල්ලා ඒක ඇති වෙලා නැති වෙලා ගියා නම් මතක තියාගන්න ඉස්සල්ලා රූප දැන් නෑ. ඉස්සල්ලා වේදනා නෑ, සංඥා සංකාර විඥාන නෑ. රූප ඇති වෙලා නැති වෙලා ගියා. විඥාන ඇති වෙලා නැති වෙලා ගියා. නාම ධර්ම ඇති වෙලා නැති වෙලා ගියා. එහෙනම් දැන් හටගන්න එකත් එහෙමමයි. මේ මොහොතේ හැම මොහොතකම මේවා ඇති වෙලා නැතිලා යන මේ උදයබ්බය එහෙම නැත්නම් උදේ වය කියන එක සමුදය අස්තංගමය කියන එක දකින්න ඕනේ. මේක 50 ආකාරයක් වෙන්න නම් මේ සරලව පෙන්නන්නේ. ඉතින් මේ තරම් වේගයකින් මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා නම් මේක ප්‍රඥාවෙන් දකිනවා නම් මේ ලෝකේ අල්ලන්න බැරි වෙනවා මෙයාට. මේ ලෝකේ පැවැත්ම අල්ලන්න බෑ. මොකද අල්ලන්න බැරි වෙච්ච ගමන් එයා මේ ලෝකෙ නිදෙන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ හරියට මේ විදිහට විදර්ශනා ඥාන වැඩෙන්න පටන් ගන්නකොට විදර්ශනා ඥාන නමයක් ලැබෙනවා. උදේවය ඥාන, භංග ඥාන, බයතුපත්තාන ඥාන, ආදීන ඥාන, මුංජිතු කම්මිතා ඥාන, පටිසංකාර ඥාන, සංකාර උපේක්ඛා ඥාන, සත්‍යනුලමක ඥාන. මෙන්න මේ ඥාන ටික වැඩෙනවා. මේ විදිහට දකින්නකොට මේ ඥාන වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මහා වේගයකින් මෙන්න මේ සිත ඇති වෙලා නැති වෙලා යන එක අවබෝධ වෙනවා නම් දැන් බලන්න නේද? ඇහැට රූපයක් එනකොට මේක එනවා. ඊට පස්සේ දැන් ඒක නෙවෙයි දැන් සබ්දයක් තියෙනවා. මම අර හිත මොකද උනේ? ඇති වෙලා නැති වුණා. කනත් එහෙමයි. ඉතින් මේක හරියට අවබෝධ වෙනකොට ඒක තමයි යථා භූතය දකින්නවා කියලා කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නවා. නිකන් කෙනෙකුට බෑ. මං කිය අර සමාධිගත වෙන්න ඕනේ කියලා කියන්නේ. සමාධිය තුළින් මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ ධර්මයේ දේශනා කරන. එහෙම නැත්නම් සද්ධර්මය අහන්න ඕනේ. දැන් බලන්න නේද? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ඉස්සල්ලාම උපතිස්ස විදියට ගිහි කාලේ යනකොට කොච්චර පාරමිතා පිරලා තිබුණත් මේ සද්ධර්මය ඇහෙන්න ඕනේ සද්ධර්මය දන්න කෙනෙකුගේ. බුදු පියාණන් වහන්සේව බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෙකුගෙන් තමයි මේ ධර්මය අහන්න ඕනේ. ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් ධර්මය අහන්න ඕනේ. මේ ගමන කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්මය අහන්න ඕනේ. බුදු වදන ඇහෙන්න ඕනේ. අන්න එතකොට තමයි සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ තිසරණේ නැත්තම් එතන සෝවාන් වෙන්න බෑ පින්නතේ. ඒ නිසා එනම් උදේ ඇති වෙලා නැති වෙලා යනවා කියන එක අවබෝධ කරගන්න ඕනේ. නේද? මහා වේගයකින් ඇති වෙලා නැති වෙලා යනවා මේ හැම හිතක්ම. මේ හැම හිතක්ම ඇති වෙලා නැති වෙලා යන බව අවබෝධ වෙනකොට එහෙනම් මතක තියාගන්න මේ හිතක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ හිතක තියෙන පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහ. ඒ කිව්වත් එකයි හිත කිව්වත් එකයි. ඒ වගේම මේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. ඉතින් මෙන්න මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ සිට ඇති වෙච්ච තැනම නැතිලා යනවා. එහෙම නැත්නම් සංස්කාර කිව්වත් එච්චරයි. නම් සංස්කාරය තුළ ඔක්කොම තියෙනවා. හැම හදන හදන හැම සංස්කාරයක්ම ඇති වෙන තැනම නැති වෙනවා. මෙන්න මේක අවබෝධ වෙනවා නම් අන්න අපේ ගයක් හදන්නේ සංස්කාර කියලා හදන්නේ ගයක් කියලා හිතන්නේ. එහෙනම් දැන් බලන්න දිය බුබුලක් වගේ හදන හදන හදන තැන ඇති වෙන තැනම මේ සංස්කාරය නැති වෙන නම් උදාහරණයක් කියන්න. උලන් හමන ලොකු කපොල්ලක හදනවා පොල්ලතු වලින් පොඩි ගයක් නේද? පොඩි ගයක් අටව ගන්නවා. පොඩි මඩුවක් අටවනවා. මේ මඩුව අටවනකොට මොකද වෙන්නේ? හුලඟක් කැවිලා අර මඩුව කැල්ල යනවා. අයත් අටවනවා අයත් කැඩලා යනවා. අර මුදායිනුත් අපි අර පොඩි කාලේ හදන්නේ නේද? පොඩි වැලි මාලිග හදනකොටම රැල්ලක් කැවිලා කැල්ල යනවා. කැල්ල යනවා. කැවිලා යනවා. එහෙනම් මේ හදන හදන සංස්කාරේ හදන හදන තැනම කැඩෙන ඇති වෙච්ච තැනම නැති වෙනවා. මෙන්න මේක අවබෝධ වෙනකොට ඒකට කියන උදේවය. එහෙනම් හදන තැනම කැඩෙනවා මේක බිඳෙනවා කියන එක අවබෝධ වෙලා යනවා. ඒකට කියනවා බංග ඥාන කියලා. බංග ඥාන. ඒක එක එක විදිහට අවබෝධ වෙන එක එක එක ආයතන ධර්මයේ විදර්ශනා ඥාන වඩ아가ගෙන යනකොට. හ්ම් හදන තැනම කැඩෙනවා. හදන තැනම කැඩෙනවා කියන එක දැන් මෙයා පැහැදිලි බංග බංග ඥාන උදේවය බංග ඥාන බයතුපත්තාන ඥාන බයතුපත්තාන ඥාන කියලා කියන්නේ පින්න තුනේ නැවත සංස්කාරයක් හදන්න දැන් බය වෙනවයි උලං කපොල්ලේ හැදුවත් එහෙම අයපාරක් ගියක් දෙල්ලනවද නැද්ද කියලා එහෙම දැන් බයයි සංස්කාර මේ ඇත්තටම බය වෙනවා කියන්නේ ඒකයි ඒක ඥානයක් සංවේගයටපත් වෙනවා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දෙවිවරුන්ටන් සංවේගයකටපත් වෙනවා කියන්නේ ධර්මය ආන්නේ බයතුපත්තාන ඥානය තියෙනවා කියලා කියන්නේ එතන. ඒ තරම් ගැඹුරක්. ඒගොල්ලෝ නිත්‍යයි කියලා හිතාගෙන හිටියේ. නමුත් කියනවා මේක කැඩෙනවා බිඳෙනවා කියලා. මේ දේවතාවෝ සංවේගයටපත් වෙනවලු. ඉතින් මේ අවබෝධය දකින්නකොට ඇති වෙච්ච තැන නැති වෙනවා කියන එක දන්නවා නම් අවබෝධ වෙනවා නම් අන්න බංගිය දකින්නකොට එනම් එයාට බයක් ඇති වෙනවා. සංස්කාර හැදීම පිළිබඳ බියක් ඇති වෙනවා. මොකද හැදුවොත් ඇයි කැල්ල යනවා. ඒක තමයි ඇත්ත. උලං කපොල්ලක හදනගේ නේද? ඉතින් මෙන්න මේ වගේ හදපු තැනම කැඩෙනවා නම් මේක අවබෝධ වෙනකොට මතක තියාගන්න උදේවා ඥාන, බංග ඥාන, බයිතුපත්ඨාන ඥාන, ආදීනෝ ඥාන. ආදීනව දැන් පේනවා මොකක්ද ආදීනව? හැදෙනවා නම් කැඩෙනවා. දැන් අපි මේ කය හදාගෙන පේන්නේ නැහැ. කැඩිලා යනවා නේද? හිත පැහැිලා යනවා. හ්ම්. කැඩිලා යනවා, ඇස් පේන්නේ නැති වෙනවා. ඒ කෑලි කැඩෙනවා. අතපය කැල්ලා යන්නේ, කැපෙලා යන්නේ. ඉතින් ඒක තමයි. මේක තමයි ආදීන ලෙඩ කොට. චක්කු රෝග, සෝත රෝග කැඩෙනවනේ ඉතින්. හොඳ එකක් නෙවෙයි හදලා තියෙන්නේ. පඩු බාසුන් නැහැ කෙනෙකුට හම්බෙනවා ලී කෑලි ගොඩක්. දිරපුවා, ගුණ ගහපුවා. ඉතින් එයා හදන ගියේ එහෙම නැත්නම් එයා හදන මේසේ හරි පුටු හරි හදන්නේ ලී දාලා නම් ඒ මේසේ හොඳ එකක් නෙවෙයි කැඩෙන එක. ඉතින් අපිත් එහෙම එකක් තමයි හදන්නේ. එහෙනම් හැම මොහොතකම ඇති වෙලා නැති වෙනවා කියන කවුරුනේ නම් මෙයාට මතක තියාගන්න අවබෝධයටපත් වෙනවා බයිතුපත්ඨාන ඥාන එහෙනම් ආදීනෝ මේක තමයි ආදීනෝ. ඉතින් ආදීනේ දැක්කගෙනාට නිබ්බිදාටපත් වෙනවා. විඳින්න දෙයක් නැතු වෙනවා. නිබ්බිදානුපස්සනා ඥාන නිබ්බිදාටපත් වෙනවා කියලා කියන්නේ ඇති වෙච්ච තැනම නැති වෙනවා කියලා දකින්න නැවත සංස්කාර හදන්න කැමැත්තක් නැහැ. මොකද වින්දනයක් නැහැනේ. කලකිරීමක් ඇති වෙනවා. එහෙනම් කලකිරිච්ච කෙනා මොකද කරන්නේ දැන්? කලකිරිච්ච කෙනා දමල ගහලා යන්න කල්පනා කරනවා. එතකොට කලකිරිච්ච කෙනා දමල ගහලා යන්න නම් අනිවාර්යයෙන්ම පින්නතුනේ කලකිරිච්ච කෙනා දමල ගහලා යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට කියනවා මුංජිතු කම්මිතා ඥාන කියලා. දමල ගහලා යනවා කියලා. එහෙනම් නිබ්බිදාවට පස්සේ තියෙන මුංජිතු කම්මිතාවය. එහෙනම් නිම්බිදාවටපත් වෙනවා. එහෙනම් කලකිරිච්ච කෙනා අපි තුන්ගේ යම් කිසි කෙනෙකුට ගෙවල් දොරවල් පවා එපා වුණා කියලා. තමන්ගේ නෝනම නෝනලා මහත්තුරු පවා එපා වෙලා. දැන් මෙයාට හිතන දමල ගහලා යන්න. නිකම්ම දමල ගහලා යන්න බෑ. ඒ එපා වුණ හින්දා යන්න හිතෙන්නේ. හොඳයි නම් ඉන්නවනේ. එහෙනම් ඒක තමයි නිබ්බුදාව කලකිරෙනවා කරල කලකිරිච්ච කෙනා තමයි යන්නේ. හැබැයි නිකම්ම යන්නේ නෑ මට ඔය කවුරුවත් ඕනේ නෑ කියලා යන්නේ. ආන් ඒ වගේ මුංජිත සම්මිතා ඥානෙ පහල කරගත්ත කෙනා දමල ගහලා යන්න තිලක්ෂණේ වඩන්න පටන් ගන්නවා. මේ තිලක්ෂණේ වඩනවා කියලා කියන්නේ පින්නතුනේ මතක තියාගන්න මේ සියලු සංස්කාරයෝ නැවත තිලක්ෂණයට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයටපත් කරගන්නවා. ඒ කියන්නේ දැන් අපි අර සරල උදාහරණකේ ගෙවල් ගෙදර එපා වුණාට පස්සේ දමල ගහලා යන්න නම් මට මේ එකක්වත් ඕනේ නැහැ කියලා කියනවා. මේ කිසි සංස්කාරයක් අවශ්‍ය නැහැ කියන එක ප්‍රඥාවෙන් කියන්න ඕනේ. චුට්ටක් හරි ඕනේ කියලා කිව්වොත් ඉතින් බෑ යන්න. එහෙනම් මෙන්න මේ සංස්කාර එපා කියලා කියන්න ඉලක්ෂණය මේ හැම සංස්කාරයක්ම අනිත්‍ය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න ඕනේ. ඒක තමයි දමලා ගහලා යන්න පටිසංකාර ඥාන. එහෙනම් මේ සියලු සංස්කාරයන් මේ දැන් මෙයා උපේක්ඛාවටපත් වෙනවා. ඊට පස්සේ සංස්කාර හැදීම පිළිබඳ උපේක්ඛාවටපත් වෙලා සත්‍යානුලෝමික ඥානෙ සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ පින්නතුනේ මේ මාර්ගඵල අවබෝධයට පෙර ලැබෙන ඥානය. අන්නේ ඥානය කියන්නේ නාමහා දර්ශනා ඥානය අන්තිම ඥානය. මේක අවබෝධ වෙලා අන්න එයාගේ බොජ්ජංග ධර්ම සතිස් බෝධිපාශික ධර්ම වැඩිලා එයා ගෝත්‍රයෙන් එහාට යනවා පින්නතුනේ. ඒක කියන ගෝත්‍ර භූ. ගෝත්‍ර භූ කියලා කියන්නේ පු탁ජන ගෝත්‍ර ඉක්මවලා අන්න එයා මාර්ග මාර්ග මග්ග ඥාණයට ඊළඟට ඵල ඥාණයටපත් වෙනවා. මාර්ග ඵලයටපත් වෙනවා. එතකොට මෙන්න මේ මාර්ග ඵලයටපත් වෙච්ච කෙනාට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔය විදිහට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඵලවලටපත් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ සඳහා තමයි අපි මේ පංච උපාදානස්කන්ධය නැත්නම් මේ සිත සහ කය ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. උදේවාය ඥානය තුළ මේ සියලු ඥාන වඩවා ගන්න ඕනේ. ඒ වඩා ගැනීම තමයි ප්‍රඥාවන්ත ජීවිතය කියන්නේ. මේකෙන් එතර යන නම් අපි මේ විදිහේ ගමනක් යා යුතුයි කියන එක හොඳින් කල්පනා කරගෙන මේ ධර්ම දේශනාව ඒ උදේ ඇතුළු ඒ සියලු ඥාන වඩාගෙන අවසානයේ තමන්ගේ මුක්තිය සඳහා මේ සියලු කාරණා හේතු කරගන්න මේ දේශනාව ශක්තිමත් වේවා කියලා මේ දේශනාව මෙතනින් સમાප්ත කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්වයන් මෙසේ 1997 ජනවාරි මාස 16 වන දින පරලෝසපත් ආදරණීය පියාණන් වන එච්.ඩී. මාටින් ප්‍රනාන්දු මහතාටත් පරලෝසපත් ආර්.ඩී. සිංයෝ අත්තාටත් ආර්.ඩී. සොබනි ආර්.ඩී. එමලින් යන ආච්චි අම්මලාටත් ආර්.ඩී. කිරිනේරිස් චූටි මාමාටත් එක්මන් සේදිරිස් පේදිරික් දාවිත් ලියුරිස් යන බාප්පලාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දේශකයන්න් වහන්සේටත් සුජීවත්ව සිටින ආර්.ඩී. පොඩිනෝනා මෑණියන් ඇතුළු සියලුම සහෝදරයන් සහ දරුවන්ටත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා නාරන්ගොඩ හත්තිනිය ස්කොප්පත්තේ පදිංචි එච්.ඩී. සෝමලතා මහත්මිය. ගොඩගම්පල ලෙනයින්නේ ගම පන්නිල සන්ධ්‍යානිවසේ විසූ දැනට වසර 53කට පෙර පරලෝ සැපත් තෑලිස් පියාණන්ටත් වසර 21කට පෙර ජනවාරි 14 වන දිනක පරලෝ සැපත් අනන්චි නෑලියන්ටත් වසර 47කට පෙර පරලෝ සැපත් පී.එල්. ජිනදාස සහෝදරයාට සහ වසර 35කට පෙර පරලෝ සැපත් නැන්දා ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා පිළියන්දල කෙස්බේව ඇතුළුගැවත්ත අංක 43න් 14 නිවසේ පදිංචි ජුලියට් සේනාධීරහා දිස්නා රජිනා වජිරා යන දියණිවරුන් සමග පියසිරි දිනදාස මේලින් නෝනා අශෝකා ඥානවති විමලසේන යන දරුවන් 16 වන දිනට යෙදෙන 41 වන උපන්දිනයේ නිමිත්තෙන් තමාගේ බිරිඳ වෙන ක්‍රිෂ්ණ රත්නසේකර මඩවලගේ මහත්මියට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා ඇති වී තිබෙන සුළු අසනීප තත්ත්වයේ දුරු වී සුවපත් භාවයට පත්වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා මුකේගොඩ මිරිහාන පාර අංක 56න් 1 B නිවසේ පදිංචි විශාල මඩවල මහතා අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි නම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ලබාගත් වූ සීල කුසල ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් ඒ දායකයන්ගේ අරමුණු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වීම සඳහාම හේතු වේවා වාසනාව වේවා ඒ වගේම අප සෑම සීල දිනාටම ඒ දායකත්වයේ දරපුවය ඇතුළු සේ සෑම සීල දිනාගෙන නමින් මේ පරිලෝකියා වූ සීල ඥාතීන්ට මේ සීල කුසල ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඒ වගේම සියලු දෙවියන්ට මේ සියලු කුසල ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඒ වගේම අප සෑම සිද්ධාන්තම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නටම මේ කුසල ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. එත්තාවතා චම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්මේ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සම්මේ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තානුමෝදන්තු සම්මේ සම්පත්ති සිද්ධියා සිළු දිනාටම තෙරුවන් සරණයි සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරතු දේශකයන්න් වහන්සේ කන්නි මහර දේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද නන්සිරිපුර ධම්මකුසල ස්වාමින්වයන් වහන්සේ අපේ ස්වාමින්වයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට පුරුවන් සරණයි.